බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා. ආමුදුරනේ දශශීලයේ සමාදන්න අකුසලයේ පරිඋත්තාන මට්ටමට පැමිණීමෙන් ශීලයේ බිඳේද? යම්කිසි රූපයක් පළමුවර දැක ඒ නැවත වරක් රාග ස්වරූපයෙන් හැරී බැලීම පරිඋත්තාන බවට පැමිණීම නේද? එයින් සීලයට හානියක් වුණාද? සීලයට හානි වෙන්නේ කායිකව වාචසිකව ක්‍රියාවට නෙමෙයි. ඒ කියන්නේ වීතික්කම කියන අවස්ථාවෙන් නැත්නම් ව්‍යතික්‍රමණ කියන අවස්ථාවෙන් තමයි සීල බෙහෙදණය වෙන්නේ. තමන්ගේ මනසේ කොච්චර රාගය මතුණත් කොච්චර ද්වේෂය මතුණත් සීලයට හානියක් නැහැ. කයින් වචනෙන් ක්‍රියාත්මක නොවන තාක්. හැබැයි මනසේ ඒ දුර්වලකම මතුවීම තුළ Tamange ඒ සීලය පාරමිතාවක් හැටියට ශක්තිමත් වෙන්නේ නැහැ. ඒක පාරමිතාවක් හැටියට වැඩෙන්න නම් මානසික සහයෝගයකට තියෙනවා. මොකද කය වචනේ බලහත්කාරයෙන් සංවර කළයි කියලා කය වචනේ අපි ඊළඟ භවයකට අරන් යන්නේ අපේ මනෝභාවයන් අපි පුරුදු කරපු මනසනේ අරන් ඒ කායික වාචසික සංවරය තුළින් අපේක්ෂා කරන්නේ මානසික සංවරය. ඒ නිසා මානසික සංවරය නැහැ කියලා සීලය බිඳෙනවා කියන්න බෑ. ශික්ෂා පදය බිඳෙන්නේ නැහැ. දැන් ශික්ෂා පදයක් හැටියට අපි ආරක්ෂා කරලා අවම සීමාවෙන් රැකුණා කියලා සීලේ උසස් මට්ටමක් නෙමෙයි. සීලේ උසස් මට්ටමකට යන්න මනසත් ටික ටික සංවර කරගෙන මානසික සහයෝගයත් ඒකට ගන්න ඕන ඊට පස්සේ ඒ සීලයට අවශ්‍ය විදිහට මනස සැකසෙනවා ඊට පස්සේ මනසේ සහයෝගයත් ඇතුව තමයි අර කායික වාචසික සංවරය ගොඩනැගෙන්නේ එතකොට තමයි ඒක සීල පාරමිතාවක් හැටියට ඉන්ද්‍රිය සංවරයක් හැටියට හැඳෑවෙන්නම සංවර්ධනය වෙන්නේ